අම්මමංකුණ මහන්සේ පිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ මේ සූත්‍රයට සෝදානම් වෙනකොට මම කියවන් කියවා සූත්‍රය ඒකට ඉස්සෙල්ලාම ඇතිවෙච්ච සැකයක් වගේ දෙයක් පැහැදිලි වුණා සූත්‍රය කියනකොට කියවනකොට එතකොට ඒක ඉදිරිපත් කළා ඒ අනුව මම කරුණු ටිකක් පැහැදිලි කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ ස්වාමින්වහන්ස අපූර්ව විදියට මේ කරුණු 10 පෙන්නනවා ඉස්සෙල්ලම බුදුහාමුදුරු. එතකොට අපේ හිත යොමු වෙන්නේ බාහිර කෙරෙහි. ඒ කියන්නේ පිටින් අපේ හිතට ඇති වෙන දේවල් ගැන. ඊට පස්සේ අපූර්ව විදියට ලෝභ, ద్వේෂ, මෝහ පිළිබඳව සඳහන් කරනවා. එතෙන්දී අසන්නාගේ සිත තුල ඇති වෙන දේ ගැන විපරක් කරන්න අපිට සිද්ධ වෙනවා. ඉතින් එතකොට විශාල ප්‍රදේශයක් අපිට විවෘත වෙනවා ස්වාමීන් වහන්සේ මොකද අපි පිටින් ගන්න දේවල් පිට කෙනෙක් කියන දේවල් විතරක් නෙවෙයි ඒ දේ අපිට ඇහිලා අපේ හිත තුළ ඇතිවෙන දේවල් ලෝභ ද්වේෂ මෝහ තුලිනුත් වෙන්න පුළුවන් අරය කතා කරන දේවල් ලෝහ ලෝභ ද්වේෂ මෝහ තුලින් වෙන්නත් පුළුවන් එතකොට එතන විශාල ප්‍රදේශයක් විවෘත වෙනවා. ඒතර මේ දහම ගැන විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේ මට හිතෙන හැටියට අපිට ලෝකේ තියෙන සෑම දෙයක්ම මේ ක්‍රමය මත අපිට සතිය සහ සම්පජන්‍ය දියුණු කළොත් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඇත්තටම දැන් දහම කියලා කිව්වහම ලෝකේ තියෙන සියල්ලම එකට ඇතුළත්. ඒ කියන්නේ දැන් අපිට අපිට නිකන් දල වශයෙන් හිතෙන්නේ ධම කියලා මේ අපේ ආගමික වශයෙන් කරන කටයුතු ඊළඟට නිර්වාණගාමිනී ප්‍රතිපදාව කියලා අපි වෙන් කරගත්තු කාරණා ටිකක් විතරනේ අපිට ධම කිව්වම ඔළුවට එන්නේ. එහෙම සමස්ත විශ්වයේ තියෙන අපේ ෂඩේන්ද්‍රයන්ට ආරම්භ වෙන හැම දෙයක්ම මේ ධම් න්යායට ඇතුළත් එක්කෝ ඒවා හේතුඵල වශයෙන් ඒ මූලික ධර්ම න්යායට ඇතුළත් ඊළඟට ත්‍රිලක්ෂණ වශයෙන් ඇතුළත් චතුරාර්ය සත්‍ය වශයෙන් ඇතුළත්. එතකොට ඔයින් පරිබාහිර කිසිවක් නැහැ. එතකොට ඒ ඕනම කරුණකදී දැන් අපිට ඒක මෙහෙම ගත්තොත් අපි හිතමු පෞද්ගලික ජීවිතේ ඊළඟට සමාජ ජීවිතේ ආයතනික කටයුතු වලදී සාංශාරික කටයුතු මේ හැම දෙයකදීම අපිට මේ මේ ක්‍රමය ඊටාම සාර්ථක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙමයි. ඇඩ්වර්ටයිස්මන්ට් වලදී අපිට ඇහෙන දේවල්. දේවල්. ප්‍රවෘත්ති කියවනකොට ඇහෙන දේවල්. ඔව්. ඔව් ඒ වගේ හැම තැනකම මේ කියන්නේ දැන් අපිට ප්‍රවෘත්ති අහනවා කියන එක අපිට වෙනම වැඩක් නේ නමුත් ಗುಣධම් වඩන කෙනාට සති සම්පජාඤ්ඤය ප්‍රගුණ කරන කෙනාට ප්‍රවෘත්ති අහනවා කියන එකත් අර ඔබතුමාමත් කලින් දවසක කිව්වේ ප්‍රවෘත්ති අහනකොට පවා කොහොමද මනස දිහා බලන්නේ කියලා. එතකොට අන්න ඒ වගේ අපිට ප්‍රවෘත්තියක් අහනවා කියන එක අනිත් කෙනෙකුට සාමාන්‍ය කටයුත්තක් වුණාට ಗುಣධම් වඩන කෙනාට මේ මේ මේ ධර්මය ඒ කියන්නේ අපි අර මුලින් කිව්ව ප්‍රඥාවන්තයා කියලා කියන්නේ හැමතිස්සෙම මේ යථාර්ථය පරීක්ෂා කරන කෙනා. ඒතකොට එහෙම කෙනෙකුට සති සම්පජඤ්ඤය පිහිටවා ගන්න ඒක ඒ වෙලාවේ යෝග්‍ය කර්මස්ථානයක් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර එතනින් මිහිදෙන අනිත් දෙවෙනි කරුණ තමයි ස්වාමින් වහන්සේ දේශනාවේදී එක සඳහන් කළා. විපස්සනා මානසිකාරය ඒ කියන්නේ සතිය හා සම්පජාඤ්‍ය මේ ඒ මොහොතේම ඒ කියන්නේ හැම වෙලෙම දවස තුල සමාජයත් එක්ක ජීවත් වෙනකොට සමාජය විතරක් නෙවෙයි සමාජය නිසා තමන්ගේ හිත තුල ඇති වෙන ක්‍රියාකාරීත්වය ඇති දැක ගැනීම සඳහා හැකියාවක් දියුණු කර ගැනීම කියන තැනට තමයි මෙතනින් ප්‍රවිෂ්ඨ වෙන්නේ. එහෙම නේද? ඒක තමයි සාමිෂ්ඨික ක්‍රමය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අපිට බාහිරින් කරන කියන දේවල් වල දේවල් වලින් පමණක් අපට යමක් තීරණය කරන්න පුළුවන්කමක් නැහැ. එතකොට ඒකට අපේ මනස වැඩ කරන විදිහ පිළිබඳව අපට සිහි කල්පනාවක් තියෙනවා. එතනින් තමයි සම්මා දිට්ඨිය කියන එක අවදි වෙන්නේ. එතනින් එතකොට ඒ ඒ දැක්ම නැති කෙනෙකුට කවමදාකවත් මේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. අර බාහිර මෙවලම් මත පිහිටලා. ඉතින් හුඟක් වෙලාවට සමාජයේ සිද්ධ වෙන්නේ Tamanගේ කියන්නේ ආධ්‍යාත්මය ආධ්‍යාත්මය කියලා කියන්නේ Taman කියලා අපි ගන්න මේ පංචස්කන්ධයනේ. එතකොට මේ පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වයේ සූක්ෂම විදිහට අපි අධ්‍යයනය කරගන්නේ නැතිනම් ඒ පිළිබඳව අපිට සති සම්පජාඤ්ඤයක් පිහිටන්නේ නැතිනම් ඒ පුද්ගලයාට ලෝකේ යථාර්ථයක් ලෝකේ ඇත්ත නැත්තක් තේරුම් ගන්නට සුදුසුකමක් නැහැ. කොටින්ම කියනවා. එතකොට ඒ නිකන් වෙන වෙන ಜಾති අතපත ගාලා අරක නිසා මෙහෙමයි මේක නිසා මෙහෙමයි කියලා වෙන වෙන ඒවා මේ මිනුම් දණු තිය තියන් මනින්න උත්සාහ කළාට එයාගේ මූලික සුදුසුකම නැහැ. එහෙමයි. මූලික සුදුසුකම තමයි මේ මේ සාන්දෘෂ්ටික බව තුළ මේ සති සම්පජඤ්ඤයෙන් තමන්ගේ මනෝභාවයන් විශ්ලේෂණය කරගන්නට පුළුවන් හැකියාව. එහෙම අනිකොට විතරයි මේ නිදහස් චින්තනය බුදුරජාණන් වහන්සේ යෝජනා කරන්නේ. එහෙම නැති අයට නෙමෙයි. ඒ වගේම එතකොට එතනින් තවත් පිළිදෙන්න පුළුවන් හරිම අපූර්ව තත්වයක් තියෙනවා. අර මුලින් සඳහන් කරපු කරුණු 10. ඒකට බොහෝ විට සෑම බෞද්ධයෙක්ම බොහෝ බෞද්ධයෝ අහු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ආමුදුරෝ කියන හින්දා පිටකේ ත්‍රිපිටකයේ තියෙන හින්දා මේ සූත්‍රයේ තිබ්බ හින්දා ඒකට පරය යන්න පුළුවන් වෙන්නේ ඒ මොහොතේ ඒ ඒ හරය තුල Tamange හිත තුල ඒක දකින්න පුළුවන් උනොත් විතරයි. දැන් සමහර ස්වාමීන් වහන්සේලාම සමහර ගිහි භවතුන්ම ඉන්නවා යම් යම් කරුණු කියනකොට ඒක මොන සූත්‍රයේද තියෙන්නේ කොහෙද ත්‍රිපිටකයේක තියෙන්නේ ඒක ත්‍රිපිටකේ නෑනේ ඕක තියෙන අටුවාවල අටුවාවල තියෙනේ අපට අදාළ නෑනේ මේ පස්සේ කාලේ අන්න එහෙම තමයි අර ධර්මයේ දිහා ඒ කියන්නේ පොත්වලට හිර වෙලා ත්‍රිපිටකයට හිර වෙලා. ඉතින් ඒ වගේ බෞද්ධයෙක් වුණත් මේ මේ කියන මේ මෙනුම් දඬුවල හිර වෙන්නට පුළුවන්. එහෙමයි ඕන තරම් අපිට සමාජයේ හමු වෙනවා මේ ධර්මයේ පිළිබඳව කතා කරද්දී උනා. එහෙමයි. ඉතින් ඒ නිසා මේක අද බොහොම ඔව් ඒකෙන් අදහස් කරන්නේ ත්‍රිපිටකය දහර කරන්න කියන එක නෙවෙයි ත්‍රිපිටකය. අපේ මුල් ආශ්‍රය. ඔව්. නමුත් ඒකට හිර වෙලා අපි තීරණ ගන්න ගියොත් එහෙම අපිට ධහම දකින්න වෙන්නේ අපිට දකින්නට වෙන්නේ අර මේ මේ කියලා තියෙන කරුණවල සුතමය වශයෙන් එල්බගෙන තර්ක විතර්ක කරන්න විතරයි අපිට අන්තිමට සිද්ධ වෙන්නේ. චිත්තානුපස්සනාව බොහොම වැදගත් වෙනවා කියන එක මේකෙන් අපිට තේරෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. ඊරුවන් සරණයි.